වද්දික මහත්තයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න තුනක් අහලා තියෙනවා මම අද මාතෘකාවට ඒ තුනම අද නැති නිසා මම මගේ ප්‍රශ්න මුලින්ම අහලා ඉන්නම් අද මාතෘකාවෙන් ඒ තමයි ස්වාමීන් වහන්ස අපි ඉස්සර දහම් පාසල් වල ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්තේ මහා භූත රූප කියලා. එතකොට කියලා දුන්නු දේ තමයි මහා භූත කියලා කියන්නේ විශාල වශයෙන් භූත කියන්නේ ඇති වෙනවා කියන එක. ප්‍රාණ භූත වෙනවා වගේ ඇති වෙනවා කියන අදහස ඇතුව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ රේණුකාණී හාමුදුරුවෝ මේ මහා කියන වචනේ අයින් කරලා තියෙන එකේ තේරුම අනිත් රූප ඇති වෙනම ඇති වෙන ඒවා නෙවෙයි මේ භූත වල එහා මෙහා වීමකින් තමයි අනිත් රූප ඇති රූප කියලා කියන්නේ. එහෙම වගේ අදහසක්ද හාමුදුරනේ? නෑ මහා කියන වචනේ අයින් කරලා තියෙනවා. <laughs> ඒ මහා භූත කියලා කියන්නත් පුළුවන් භූත කියලා කියන්නත් පුළුවන්. ඒ දෙකේම අර්ථය මහත් මහත් ආකාරයකින් පහළ වෙන නිසා තමයි මහා භූත කියන්නේ. ඒ කියන්නේ පෘථුවි, පර්වත, සාගර, ඉරහඳ, තාරකා මේ විදිහට මේ මහා වස්තුන් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මූලධර්ම හතරෙන්. ඒ නිසා ඒ ඒ මූලධර්ම හතර නිසා දේවල් හටගන්න නිසා ඒවා භූත කියලා හඳුන්වනවා මහත්ආකාරයෙන් පහළ වෙන නිසා මහා භූත කියලා හඳුන්වනවා. එතකොට ඒ අපි මහා භූත කියන කතාව අපට අවශ්‍ය වෙන්නේ වැදගත් වෙන්නේ අර මේ ස්කන්ධයන්ගේ මහත් බව අරමුණු කරගෙන කතා කරනකොට තමයි අපට මේ මහා භූත කියන කතාවේ වැදගත්කම තියෙන්නේ. හැබැයි දැන් අපි අභිධර්මයේදී කතා කරනකොට ඒ ඉරහද තාරකා වැනි මහා ස්කන්ධ ගැන විතරක් නෙමෙයි මේ මේ අබෑට දැනට ඒක පරමාණුවක් ඇතුලේ තියෙන භූත රූප ගැන පවා අපි කතා කරන්න අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා ඉතින් අර මහා භූත කිව්වහම හැඟෙන අදහසට වඩා සියුම් තැනකට අපි යා යුතු නිසා වෙන්න පුළුවන් මහානායක හරව මහා කියන වචනේ අයින් කරලා මේ භූත රූප කියලා මේක ගැන කතා කරන එහෙම වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොන අදහසින්ද ඒක කළේ කියලා. එතෙන් නමුත් ඒ අර මහා භූත කියලා අපිට හඳුනා ගන්න වෙන්නේ මහත් මහත්ාකාරයෙන් ස්කන්ධ නිර්මාණය කරන නිසා. හැබැයි අපි පරමාර්ථ ධර්මවලදී කතා කරන්නේ මේ මහත්තන ගැන විතරක් නෙවෙයි වඩා සියුම් තන ගැනත් අපි කතා කරනවා. සියුම් බවනේ අපි පරමාර්ථ කියලා බෙදලා හඳුනගන්නේ. එතකොට ඒ සියුම් තනගත ගැන කතා කරනකොට මහා කතාව අවශ්‍යම නැහැ එතකොට. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ඒක. මට මෙහෙම අදහසක් තිබුණා මහා කියලා කිව්ව කියන භූත රූප ටික හැමතැනම හැම කලාපයකම ඇති වෙනවා. ඒ කියන්නේ ගලක් ගහක් වගේම වතුර වෙන්න පුළුවන් වෙනත් අපි අපි උස්ම ගන්න වාතය වෙන්න පුළුවන් හැමතැනම මේ හතරම තියෙනවා. ඒක නිසා ඒක හැමතැනම ඇති වෙන අදහස ඇතුවයි මහා කියන්නේ නැත්තේ කියලා තමයි අදහසක් හැටියට තිබුණේ. අ කියන එක වෙන්න පුළුවන්. ඇත්තටම හැමතැනම ඇති වෙනවා කියන අදහසින් නෙමෙයි මහා ඒ අදහසත් ඒක ඇතුළේ තියෙන පුළුවන් මහත් මහත් ආකාරයෙන් ලෝකයේ තුල ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන හැටියට දැන් අපිට එක පුංචි අවකාශයේ පුංචි ජල අංශුවක් දූවිලි අංශුවක් තිබුණාට නේත්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. හැබැයි දූවිලි අංශු ගොඩාක් තියෙනකොට අපිට නිකන් එහා මෙහා පේන්නේ නැති දූවිලි බලාවක් වගේ පේනවා. එක ජලාංශුවක් තිබ්බට පේන්නේ නැහැ. ජලාංශු ගොඩාක් තියෙනකොට අපිට මීදුමක් වගේ පේන්න ගන්නවා. අන්න එහෙම මේවා ඒක රාශී වෙනවා අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මහත් ස්වરૂපයන්ගේ. ඒ වගේම හැමතැනම තියෙනවා කියන කතාවත් ඇත්ත. ඒ කියන්නේ මේ මේ අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ඔක්කොම මහ භූත තමයි. එතකොට ඒ විදිහෙන් ගත්තාම සමතනම පවතින බව මහත් මහත් ආකාරයෙන් ප්‍රකට වෙන බව සියල්ල නිර්මාණය කරන බවත් එක්කලා ඒවා මහා භූත කියලා හඳුන්වනවා. හැබැයි අපි පරමාර්ථ ධර්ම කතාවේදී ඒ හැමතැනම තියනවා කියන එකවත් අර මහත් ආකාරයෙන් පහළ වෙනවා කියන තැනවත් නෙමෙයි අපි ඉලක්ක කරන්නේ මෙහි තියෙන සියොන් මූල ධර්මය ගැන. එතකොට ඒකේ භූත රූප කියලා තන ගත්තාම ඒක ප්‍රමාණවත් කියන අදහසෙන් සමහරට එහෙම පාවිච්චි කළා වෙන්න පුළුවන්. හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ.